ඊළඟක සීල සූත්‍රය සූර්යස් භික්කවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමද අදිදං අරුණග්ගෝ එව මේවා කෝ භික්කවේ බික්කුණෝ ආර්යස අට්ඨංගස් මග්ගස් උප්පාදාය ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං අදිදං සීල සම්පදා සීල සම්පන්නස් ඒතම් භික්කවේ බික්කුණෝ පාටිකං ආර්යං අට්ඨංගම් මග්ගම් භාවිස්සති ආර්යං අට්ඨංගම් මග්ගම් බහුලේ කරසති කතංජ භික්කවේ බික්කු අන්න ඒකෙත් අර ආරෂ්ඨංග මාර්ගේ හිම විග්‍රහ කරන්නේ මේකේ පුබ්බ නිමිත්ත මොකද්ද මේකේ වදාරනවා යම් කිසි කෙනෙක් සූර්ය උදා වෙන්න කලින් අරුණ නැගෙනවනේ. සූර්ය උදා වෙන කලින් අරුණ නැගෙනවා. අරුණ නැගෙනොත් සූර්ය උදා වෙනවා. ඒ වගේ තමයි මොකද්ද මේ තියෙන සීල සම්පදා කියන්නේ? සීල සම්පන්න බව කියන්නේ. ශික්ෂා පද පතන්දරයද? නෑ හික්මීමෙන් යුක්තයි. මොකද්ද? හික්මීමෙන් යුක්තයි. ඒක හොඳට තේරුම් ගන්න. නැත්නම් අපි දැන් ඔය පන්සිල් රකින්නේ දැන් කවුද පන්සිල් රකින්නේ? ඇයි? ප්‍රාණඝාතය දැන් කවුද ප්‍රාණඝාතය කරන්නේ? දැන් ඒක හේදෙන්නේ නැහනේ. බොරු කියනවද දැන්? ඉතින් ඒක රකින්නවා කියන්නේ කොහොමද අපි? රකින්න දෙයක් නැහනේ. මේ සම්පත් සීල් සම්පත්‍ය තියනවද නැහැ. බොරු කියන්නේ එනකොට කේලම් කියන අවස්ථාවක් අවස්ථාවේදී හිස් වචන පරුස වචන අන්න දැන් ඒකකදිවත් අපි හික්මීමක් අපේ ප්‍රකට වෙන්නේ නැත්තම් ඇතුළතින් හික්මීමක් නැත්තම් බුදුරණවහන්සේගේ ධර්මයකට යමු වෙන්න පුළුවන් වෙයිද බෑ එතකොට ඒ හික්මීම දෙන්නට ඕන දැන් මිච්ඡා ප්‍රතිපත්ති බවක් යෙදෙන්නේ නැත්තේ ඒකත් එක්ක නේද හික්මීමක් යෙදෙනවා කියන එක පදේ පදේ රැක්ගන්නේ පද සමාදන් වෙලා ඉන්නේ රැකිනවා නෙමෙයි පද සමාදන් වෙලා ඒ කියන්නේ මේ මොකක් එක්කද හික්මීම මේක වෘතයක් වෙන්න බෑ. හික්මීමක් වෙන්න ඕනේ. ඒ හික්මීම යෙදෙන තැනදිම ඒ සැබෑ හික්මීම කියන කාරණාවෙදිම අපේ පුරුද්දක් වෙන්නේ නැති පුරුද්දක් කරන හික්මිනවද ඒක හික්මීමක්ද වෙන එකක් නේ අපි පුරුදු වෙන ඕන මොනවා දැන් උපසම්පදා භික්ෂුව නම් ගස් කපන්න නැති වෙන පුරුදු වෙනවා දැන් පුරුද්ද රකින්නවා පුරුද්ද සිද්ධ වෙනවා ගස් කපන්නේ පිළිගන්න නැතුව වළඳන්න පුරුදු වෙනවා පුරුද්ද සිද්ධ වෙනවා පුරුද්දක්. ඊළඟට විකාලේ වළඳන්න නැතිව පුරුදු වෙනවා. ඒ පුරුද්ද වෙන්නේ කැඩෙන්නේ පොළව හරන්න තියෙන පුරුදු වෙනවා. නම් පුරුදු වෙලානේ කෙට් වෙන්නේ නැහැ. හික්මෙනවා කියන කාරණාවද බොරු කියන්නේ බොරු කියන අවස්ථාවක් කියන්නේ අපිව රකින්නනේ. අපි ලැජ්ජාවටපත් වෙනවනේ. අන්න හික්මෙන්න ඕන කාරණා. හික්මීම කියන්නේ අන්න එතන. අන්න හික්මීමෙන් යුක්ත වෙනවා. සීල සම්පදාව කියන්නේ. දැන් එතනදී මොකද්ද එතන ඉස්මතු වෙන්නේ? එතන ඉස්මතු වෙන්නේ යාගේ අවංකත්වය නේද? සත්‍යවාදී බව නේද? අන්න ඉස්ම. එයාට අන්න පුබ්බ නිමිත්තක්. එහෙම නැති අයට නෑ. ඒක පුබ්බ නිමිත්තක්. හොඳට තේරුම් ගන්න. නැත්තම් පුබ්බ නිමිත්තක් එහෙම වෙන්නේ අපි හිතනවානේ අපි උපසම්පදායලා පන්සිල් කරලා අසසිල් කරලා මම හිතන්නේ ඔබට අහන්න හම්බෙන්න ඇති අඟුත්තර නිකායේ හය පොත් වහන්සේ තුල විස්තර කර අර උපෝසත සීල සම්බන්ධයෙන් ඉතින් ඒ අපි මේ අපි අපි අර මේ අද චාරිත්‍රයක් එක්ක අපි නිකන් අහගත්ත මොනවද දෙයක් අපි අර අන්ධයා යන්නේ යම්සේ ගමනක්ද අන්ධ ගමනක් යනවා. අර ඉස්සරහ එක්කන යන්නේ අපි ඒ විදිහට යන්නේ. ඉස්සරහ එක්කත් අන්ධයි. ඉතින් එයා අල්ලගෙන යනවා. එයාත් අන්ධයි. අර ඉස්සරහ යන නිසා අපිත් යනවා. එච්චරට අන්ධයි. සත්‍යවාදී නෑ. සත්‍යයට ගරු කරන්නේ නෑ. ඒක දැන් අපට දැන් හික්මෙනවා නම් දියුණු වෙන්න ඕනද එකතන පල් වෙන්න ඕනද? හික්මෙනවා නම් දියුණු වෙන්න ඕනනේ. දියුණුවක් අපිට ප්‍රකට වෙන්න ඕනනේ. අපි එකතන පල් වෙනවානේ. මොන දියුණුවක්ද? කල්යාණ මිත්‍ර නැමීමත් නැහැ, හික්මීමත් නැහැ. කල්යාණ මිත්‍ර නැමුණා නම් හික්මෙනවා. නැමුණා නම් හික්මෙනවා. නැමීමත් නැහැ, හික්මීමත් නැහැ. අන්න දෙවනි සූත්‍රය, සීල සූත්‍රය. එතකොට අපි අර පද ටික හමාදන් වෙලා මොනවා කරා රකින්නේ නැහැ. අපි චාරි අපිට අර පුරුද්ද කරනවා එච්චරයි. කරගෙන පුරුද්දක් තියෙනවා. ඒක කරනවා. වෙන මුකුත් වෙන්නේ නැහැ.